මාසේ 4 වෙනිදා සෙනසුරාදා සත්‍යන්තය විවේකී සත්‍යන්තයක්ද එහෙම නැත්නම් හද ගැස්මෙන් පසුවන සත්‍යන්තයක්ද හද ගැස්මක් තිබෙනවන්නට පුළුවන් අප්‍රේල් 21 පස්සේ හදවතට දැනුණු වේදනාව තවමත් අපෙන් පහව ගොස් නැහැ ශනිදාමුව අද ඒ වේදනාවද වේදනාව තුනී කිරිමු දෙසාද එහෙම නැත්නම් ගීත ගායනා කළේ එයා රහමන් අනුරාධා ශ්‍රීරාම් මේ වගේම අනුපමා සහ ෆිබි මානි දේශේ චිත්‍රපටය මන්රත්නම්ගේ දේශේ චිත්‍රපටය 1998 වර්ෂයේදී තිරගත වුණු චිත්‍රපටයක් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ෂාරුක් ખાન සහ මනීෂා කොයිරාලා ෂාරුක් ખાન කියන්නේ මුස්ලිම් ජාතිකයෙක් ඉස්ලාම් භක්තිකයෙක් ඔහුගේ සීයාගේ ජන්මභූමියක් වෙන ස්ථානය. ඔවුන් ඉන්දියාවට සංක්‍රමණය වෙනවා. හැබැයි ඉන්දියානු සමාජය ඇතුලේ ෂාරුක් ખાન කියන්නේ කින් ખાન විදිහටයි හඳුන්වන්නේ. ඔහුගේ ආගම හෝ ඔහුගේ ජාතිය හෝ ඔහුගේ නිර්මාණ හැකියාවට දෙවෙනි වන්නේ නැහැ. ඔහුගේ නිර්මාණ හැකියාව නිසාම ඔහුගේ දක්ෂතාවයන් නිසාම සමස්ත ඉන්දියාවම ඔහුව ඇතම් කණ්ඩායම් දේවත්වයෙන් පවා අදහනවා. ඇතම් කණ්ඩායම් අතිශය ආදරය කරන මුළු මහත් ලෝකයේම ආදරයට ලක් වූ චරිතයක්. මේ ගීතේ මට මතක් වුණේ සහ මේ චිත්‍රපටය මට මතක් වුණේ අපේ 21 වෙනිදා සිද්ධියෙන් පස්සේ. අපේ 21 වෙනිදා සිදුවීම ආයක අමුතුවෙන් කී කියා හොද හොද මඩේ දාන්න අවශ්‍ය වන්නේ නැහැ. ලංකාවේ ඉතිහාසයේ ඇති වුණු ඉතාමත්ම ඛේදජනකම අඳුරු ලේ පැල්ලමක් විදිහටයි අපිට ඒක හඳුනන්න පුළුවන්කම ලැබෙන්නේ. එයින් අපිට යම් පාඩමක් ඉගෙන ගැනීමට හැකියාව ලැබෙනවා සහ අපි ඒවා අධ්‍යයනය කළ යුතුනවා. අද ශනිදා හමුව වෙන්වන්නේ මෑ අපේ රටේ සංස්කෘතික සහජීවනය වෙනුවෙන්. පහුගිය කාලේ අර නිතර කතා කරපු එපා වෙනකන් කතා කරපු සංහිඳියාව නෙවෙයි. අපි මේ රටේ සමාජයක් විදිහට සියලු සංස්කෘතීන් සියලු ආගම් සියලු දෙනා එක්ව ආදරෙන් ජීවත් වෙ යුතුයි. කාදිනතුමා හරි අපූර්ව කතාවක් කිව්වා. ඒක අපූර්ව කතාවක් කියලා කියන්නේම හේතුව තමයි හැම ආගමකටම වෙනස් වූ දේවල් තිබෙනවා. හැම සංස්කෘතියකටම වෙනස් වූ අනන්‍යතාවයන් තිබෙනවා. ඒවා හරි වර්ණවත්. ඒ වර්ණවත් භාවයෙන් තමයි මේ හැම දෙයක්ම පිරයන්නේ. ඉන්දියාවේ වර්ණවත් භාවය තිබෙනවා. ඉන්දියාවේ ත්‍රස්තවාදය හෝ අන්තවාදය හෝ නැතයි කියන්නේ නැහැ. නමුත් ජන සමාජයක් විදිහට උන් ඉදිරියට ඇද්දී ඒ වර්ණවත් භාවයට, ඒ වෙනස් බවට, ඒ අලුත් බවට, ඒ අමුතු බවට උන් සලකනවා. මුස්ලිම් වේවා, Hindu වේවා, දමිළ වේවා, ඔවුන්ට බහු ආගමික බහු වාර්ගික රටක් ලංකාවත් අපි එහෙමයි. අපි තාමත් ඉන්නේ ජාතින් කිහිපයක් පමණයි. ඉන්දියාවට සාපේක්ෂව තාමත්ම පහසුයි අපට බොහෝ දේවල් විසඳා ගන්නට. මේ ප්‍රශ්න විසඳා ගැනීමේදී කලාව සංස්කෘතිය කොතැනද තමයි අපේ අද ශනිදහමේ කතාබහ වෙනවන්නේ. අපි ඒ වෙනුවෙන් ආරාධනා කරා කිහිප දෙනෙකුට අදහස් දක්වන්නට ඒ වගේම ලංකාවේ විශේෂයෙන්ම ජාතික සමගිය පිළිබඳව සංස්කෘතික සම්බන්ධතාවයන් පිළිබඳව ජාතින් අතර ඇති ආදරය පිළිබඳව ලියවුණු ගීත ලියවුණු සාහිත්‍ය නිර්මාණයන් පිළිබඳවත් මේ හෝරාවේදී අපි ඔබත් එක්ක බෙදා හදා ගන්නවා. මීට ටික කාලයකට කලින් මට අහන්න ලැබුණු ගීතයක් ඇත්තට මේක 2009න් පසුව තමයි නිර්මාණය වුනේ. ගාරම් මැල්ලිස් මේ ගීතය රචනා කළේ සුනිල් සිංහන් ගාන කළ ගීතයක්. මේ ගීතය ඇත්තටම 2009 වෙනකන් ඊට අවුරුදු 30ක් ආපස්සට ගියාට පස්සේ ඒ අවුරුදු 30 ඇතුළතදී ඇතුළතදී සිංහල අතිබහුතර ජනතාව සහ දමිළ ජනතාව අතර ඇති වුණා වූ නෝකඩුවකට මුල්ුණේ අන්තවාදය. ඇත්තටම අතිශය බහුතරයක් අතර එහෙම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. නමුත් අන්තවාදීන් කණ්ඩායම්ගේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකලාපයන් නිසා ඔවුන් උන් අතර යම් ආකාරයක හිත් පළුදීමක් ඇති වුණ එක අපි පිළිගත යුතුයි. නමුත් ඒක 2009න් පස්සේ කෙලවර කර ගැනීමට අපිට ඌමනාව තිබ්බා. ඉතින් ඒ ඌමනාව අපිට හරියාකාරව කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. යම් තාක් දුරට කරගෙන එනකොට අවුරුදු 10කට පස්සේ අලිත් කතාවක් අපිට අලුත් ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. අලුත් උත්තරයක් හොයන්න සිද්ධ වෙලා තිබෙනවා. නන්දි කඩල් කලපෙන් අපේ දවසම් කරපු ඒ අඳුරු මතකය අවසන් කිරීමට ඌමනාව තිබූ මතකය මා මෙලෙස සිහිපත් කරනවා සහ අපේ අනිත් සංස්කෘතියට ගරු කරමින් අපේ අලුත් රටක් විදිහට කොහොමද හිතන්නේ කොහොමද සංස්කෘතිය සංගීතය කලාව එක්ක අපි මේ ගමන යන්නේ කියලා කතා කරන්න අවශ්‍යයි. ගායරම් යල්ලිස් ඔහුගේ ගීත රචනා ඔහුගේ ගීත අහන්නට කලින් මම ඔහුව සම්බන්ධ කරගන්නවා දැන්. සුබ දැසනක් ඔබට. සුබ දැසනක් හිමා. ඇත්තටම මේ දවස්වල හදිසි අර ප්‍රහාර උනානේ පහුගිය කාලේ. ඉතින් ඒවට උත්තර හොයන්න උනා වගේම හදිසි අපි අනිත් හැටත් කතා කරලා <laughs> විමසන්නේ මොකක්ද දැන් කරන්නේ අපි කියලා ඇත්තටම. අපි සමාජයක් විදිහට සූපත් විය යුතුයි, සූපත් කරගත යුතුයි ඉක්මනටම මේ ඇතිවිලා තිබෙන තත්ත්වයන්. සංස්කෘතිය, සංගීතය, කලාව, ගීතය, නැත්තම් සිනමාව මේ දේවල් අපි කොහොමද මේ අපේ රට ඇතුලේ භාවිතාවට ගන්නෙ? මේ ඇතිවලා තිබෙන ප්‍රශ්න වලට කොහෙන් හරි විසඳුමක් හොයාගන්න අඩුම තරමේ පාරක්වත් හොයාගන්න පුළුවන්කමක් අපිට තියෙවිද? ඔව් ඇත්ත වශයෙන්ම මේ අපි අවුරුදු ලංකාවේ ඉතිහාසය ගත්තොත් ඉතිහාසයක් පුරා මේ જાතීන් සමගිව ගමනක් ආවා. ඒ කියන්නේ ආරවුල් ඇති නොවුණා නෙමෙයි. නමුත් මේ නේ මේ වෙන්වීම නැත්තම් සංස්කෘතික වශයෙන් රස විඳින්නේ නැතුව අනෙක් සංස්කෘතිය දිහා කියන දේශයකින් Tamanට දරා ගන්න බැරි හැඟීම් වලින් ප්‍රතිකාර දක්වන්න ගත්තේ මට හිතෙන්නේ වැඩි ආයතක නෙමෙයි. ඒකට මම හිතන්නේ ලංකාවේ දේශපාලනික භාවිත හේතු වුණා කියලා මම හිතනවා. නමුත් අර මිනිස්සු බෙදා වෙන්කොට තැබීම දේශපාලනයේදී යම්කිසි ආකාරයක දේශපාලන වාසී ඇති කරන කාරණාවක්. හැබැයි කලාකරුවෙක් ඒ භූමිකාවේ ඒ යථාර්ථයේ සියුම්ම හඳුනගෙන මිනිස්සුන්ට අනිකාගේ සංස්කෘතිය රස විඳින්න අනිකාගේ සංස්කෘතියට ගරු කරන්න පුරුදු කරන ඒ වගේම සංස්කෘතිය මත ඉඳලා දැන් අපි ඈත කාලේ අපිට පේනවා නිකම් දුර්කාව ගැන කතා බහ තුළ පවා සංස්කෘතිය කියන එක මම රහිමා අදහස් කරන්නේ ඒක මේ මානව ආරක්ෂාව නැත්නම් සමාජ ආරක්ෂණය කියන කාරණය උදෙසා කරන දෙයක්. එතකොට සමාජ ආරක්ෂණයට අභියෝගයක් වෙන සමහර සංස්කෘතික කාරණා අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බැහැර කරන්න වෙනවා මොකෝ අනිකාගේ ආරක්ෂාවෙන් අභියෝගයට ලක් වෙනවා නම් ඉතින් ඔයගේ කාරණා තියෙනවා. නමුත් ඒ කාරණා සියල්ල තියෙද්දි කලාව එහෙම නැත්නම් අපිට නිර්මාණාත්මක ප්‍රකාශනයක් තුලින් අනිකුත් සංස්කෘතීන් රස විඳින්න අනිකුත් සංස්කෘතීන් වල තියෙන සියුම් ගති ලක්ෂණ අඳුන ගන්න ඒවා කෙරෙහි අවධානය යොමු කරන්න ඇස යොමු කරන්න පුළුවන් නම් පොදුවේ හැමෝගේ මම හිතනවා එතකොට මේ සංඥා මම ඒ වචනෙට අකමැති කරන කිම යථාර්ථයක් රටේ නැහැ ඒක අසාර්ථක යාපෘතියක් සංස්කෘතියක් මේ සංහිඳියාව කියන කාරණාව ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ සංස්කෘතික වින්දනය නැත්නම් සංස්කෘතික හඳුනා ගැනීම දරා ගන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරනවා. ඒ හැඟීම තමයි ඔය යුද්ධයේ අවසන් වූ අලුතම ජාතික රූපවාහිනියේ ඉච්ඡා රුත්‍රාන් මාලාවක් සභා ඔය යුද්ධයේ පැවති ප්‍රදේශවලට මට යන්න සිද්ධ වුණා යුද්ධයකට යුද්ධයේ අටපොන් එහෙම මේ නගරවල තිබුණා. නමුත් ඒ ලයින් පාර ඇරලා මිනිස්සු ඒකේ විනෝද චාරිකා යනවා. ඉතින් මේ අර විනෝද චාරිකාව මම වැරදක් විදියට දකින්නේ නැහැ. කාලයක් තිස්සේ මුදුට භූමිය දකින්න යනවා. සහ එක පැත්තකින් ජනශූන්‍ය වෙච්ච මේ යුද්ධයෙන් කරා වැටුණු ගම් නගර දෙන්න තියෙන. ඉතින් ඔන්න ඕක දැකලා තමයි මට මේ අපි මේ යන විනෝද චාරිකාව ඇතුලේ තියෙන ඕන මානව හැඟීම කුමාරද කියන එක තමයි සොයාගෙන ගිහිල්ලා මම ඒක ප්‍රකාශ කරන්න ගත්තා. සමාජයත් උත්තරී සමාජය පිටේ ප්‍රස්තුතේ කුසගින්න පිටින් මිනිස්සු එතකොට උත්සාහ කරන්න ඕන කුසගින්න බෙදාගන්න කොහොමද කියන්නේ මානසිකත්වයේ ගොඩක් ඒකයි මම කිව්වේ අර එක්ක නගන නන්දි කඩල් කලපුදියේ සඳදිය වෙනවා බලන්න චුන්දි කුලම් කුරුමණලින් ඉර පායනවා බලන්න සයිවර පදයක ඉඳගෙන ජනල සින්දුවක් අහන්න අපි ආසයි ඔබත් එක්ක ජීවිතයම බෙදා ගන්න ජීවිතයම බෙදා ගන්න උතුරලා යන්න හරියාලේ සුදුව ළඟින් පරණ පාර අලුත් වෙන්න සංගිනිය නාද ගමේ රුදංගගේ නද අහන්න අය කච්චියේ නිල්වල පිරිසිදු පැන් හොදක් වොන්න ජීවිතේ බෙදා ගන්න අපි ආසයි හැමෝත් එක්කම. මම අර මුලින්ම ඔබට ගෙනාපු දිවසේ චිත්‍රපටයේ ගීතය ඒ ගීතය සහ චිත්‍රපටය අතර වෙනම කතාවක් තිබෙනවා. පුළුවන් ඒ චිත්‍රපටය හොයලා නරඹන්න ඕනත් පුළුවන් ඔබට ආයසරයක් මම මේ චිත්‍රපටය අවස්ථා ගණනාවකදී දැන් නරඹුවා හේතුව තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපාන ෂාරුක් ખાન ඔහු ඉස්ලාම් භක්තිකෙක් මුස්ලිම් ජාතිකෙක් ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මනිෂා කොයිරාලා ඇය කත්මන්ඩු එහෙම නැත්නම් කත්මන්ඩු කියන්නේ නේපාලයේනේ ඇගේ ජන්මභූමිය නේපාලය. ඇගේ ජාතිය ඇගේ ජන්ම කුලය වන්නේ බ්‍රහ්ම කුලය. ඇය ඉන්දියාවේ ජීවත් වන්නේ. එතකොට එයා රහමන් ඔහු පසුව ඉස්ලාම් භක්තියෙක් වුණ අයෙක්. මේ මේ චිත්‍රපටය ඇතුලේ කතා කරන්නේ ඉස්ලාම් අන්තවාදයට එරෙහි වීම සම්බන්ධයෙන්. ඉස්ලාම් අන්තවාදයේ ඉතා පැහැදිලි ලෙස ප්‍රතික්ෂේප කිරීම. ශාරුක් ඛාන් කියන ඉස්ලාම් භක්තිකෙක්. බලන්න මොනතරම් වටින නිර්මාණයක්ද අපිට පණවිඩයක්ද දෙන්නේ කියලා. මෙන්න මේවා පෙන්වන්න අවශ්‍යයි මේව පෙන්වලා විතරක් මදි මේවා පිළිබඳ දැනුවත් ගන්න අවශ්‍යයි අනිත් කාරණය තමයි ගෑ කිව්වා වගේ උතුරේ තිබ්බ තත්ත්වය මට මතකයි අපි උතුරේ ඒ දවස්වල යුද්ධ කාලේ ගිහලා හිටියා මේ වාර්තා කරන්න මේ යුද්ධ වාර්තා කිරීම සඳහා විවිධ වැඩසටහන් වලට එක තරඟදී අපිට මුණ ගැහුණා LTT සංවිධානය ඔවුන්ගේ සමාජිකින්ට දුන්නු චිත්‍රපට ඒ චිත්‍රපට වල තිබ්බේ ඉතා ක්‍රියාදාම චිත්‍රපට දමිල දමිල වශයෙන් හඬ කවලා උන්ගේ මනස් වලට දාලා තිබ්බ ඉතා ක්‍රියාදාම බිහිසුණු චිත්‍රපට. ඒන් ඒවෙන් තමයි ඔවුන් මේ මොළ සෝදලා තිබ්බේ. උන්ගේ මොළ වලට අතුල් කරලා තිබ්බේ මේ දේවල්. ඉතින් අපිට ඒත් එක්ක මේ එතනදී කතාවක් කිව්වා මේ හමුදා විහිළු නිලධාරියෙක් යුද්ධ ඉවරනට පස්සේ යුද්ධ ඉවරන ආසන කාලෙදී ඉවරන පස්සේ අනිවාර්යෙන්ම අපි මොවුන්ව සංස්කෘතික ගත කළ යුතුමයි මේ සංස්කෘතික සමාජයත් එක්ක ඕන මුහු කළ යුතුමයි. එහෙම නැත්නම් කවදාවත් බෑ මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න කියලා. ඇත්තටම උතුර නැගිනහිර දමිළ සමාජය එය විතන් වෙමින් හිටියා මේ මොහොත වන විටත් ඔවුන් පරිවර්තනය වෙමින් තිබෙනවා. ඔවුන් හිතන වෙනස් විදිහට ඔවුන් සංස්කෘතික මේ සමාජය ඇතුළට ඔවුන් මුහු වෙමින් පවතිනවා. හැබැයි එහෙම තත්වයක තමයි මේ අවසරවන්ත සිද්ධියට මුහුණ දෙන්න සිද්ධ වුණේ. නිර්මාණකරුවන් බොහොමයක් අපිට මුණ ගැහෙනවා මේ මේ අපේ රටේ සංස්කෘතික සහජීවනයේ පිළිබඳව එහෙම නැත්නම් අන් අයගේ සංස්කෘතින් වලට ආදරය කරන්න ගරු කරන්න ඒවා පිළිබඳව ඌමනාවෙන් බලන්න පළඹපු නිර්මාණකරුවන්. මහේන්ද්‍ර චන්ද්‍රසේකර කියන්නේ එහෙම ගීත නිර්මාණ කරපු ගීත රචකයෙක්. ඔහු නිර්මාණය කරා මේ මේ මේ ගීතය. ඔහුම කියන විදිහට උතුරු නෙන දුම්රිය කියන ගීතය ඔහු හිතපු විදිහ, ඔහුගේ ගීතය ලියන්නට හේතු වුණ විදිහ මහින්ද චන්ද්‍රසේකරන්ගේ හඬින්. උතුරෙන් එන දුම්රිය දේවි කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවි නැත මා කිසි වරදක් කරලා මේ ගීතය ලියුනේ 1983 ජූලි මාසයේ. ඔබට මතකයි 83 ජූලි මාසයේ අපේ රටේ මහා කළු පැල්ලමක් ඇති කරපු ජාතිවාදී අරගල සිද්ධ වෙච්ච අවුරුද්දක්. ඉතින් මේ අරගලය ඇති වුණාට පස්සේ ඒ එවකට පැවති රජය වහාම ඇඳිරු නීති දැම්මා විතරක් නෙවෙයි උතුරට දුම්රිය යැවීම සීමා කෙරුවා. මාස 8ක් ගියා. ඊට පස්සේ උතුරු දිග දුම්රිය මාර්ගේ වල් බිහි වෙලා තිබුණා ඒ කාලේ. මාස 8කට පස්සේ දැන් මේ තහංචි ඉවත් කළා. ඔන්න දැන් යාල් දේවී කාංකා සම්තුරේ ගිහිල්ලා ආපහු වෙනවා කොළඹ යන්න. දැන් අනුරාධපුරේ දුම්රිය ස්ථානේ නැවතුනහම මමත් ඒ වෙලාවේ ඒ පදික වේදිකාවේ මට තාමත් මතක් වෙනවා ඒ වෙලාවේ ඒ සිද්ධි වෙලා මාස 8යි ඊට පස්සේ මිනිස්සුන්ට සියල්ල අමතකයි දැන් ඔක්කොම දුම්රිය දිහා බලන්නේ කාලයකට පස්සේ නෑයෝ ඇවිල්ලා වගේ හැඟීමකින් හැබැයි දුම්රිය ඇතුලේ හිටපු අයගේ ඇස්වල තියෙන්නේ මුහුණවල තියෙන්නේ බිය ওই අතරේ මම දැක්කා කවුලුවක් ළඟ වාඩි වෙලා හිටපු ඊටාම සුන්දර ද්‍රවිඩ තරුණියක්. කොණ්ඩේ සමන් පිච්ච මල් ගාලා, නායට මූකුතෝටි දාලා, කනට තිරුවංගල් දාලා, අමුතුම ලස්සනක්, ඇයට සංස්කෘතිය දීපු ලස්සනක්. ඉතින් මම ඇය දිහා බලන් ඉන්නකොට එකවරම ඇය මාව දැක්කා. දැකපු ගමන් රවල අහක බැලුවා. මට උතුරු දකුණ අමතක වුණා. ඔන්න ඒ වෙලාවේ මගේ පිටිපස්සේ හිටපු මගේ මිත්‍රයා කිව්වා "ඕව ගණන් ගන්න එපා. කෙල්ලෝ ඔහොම තමයි" කියලා. හැබැයි ඉතින් මට ඒක එච්චර සරල කාරණාවක් වුණේ නැහැ. මට හිතුණා ඇය රැව්වේ මට නෙවෙයි මම අයිති ජාතියට කියලා. ඉතින් එදා රෑ බෝඩිමට ගිහිල්ලා මට නිින්ද යන්නේ නැහැ. මං කල්පනා කළා අනේ මට කියලා දෙන්න තිබ්බනම් ඒ ළමයන්ට පිස්සු පූර්ව 161 එලාර කියන ද්‍රවිඩ රජතුමා පරාජය කරලා දුටුගැමුණු රජුරු ඒ මියගිය සතුරා වෙනුවෙන් සොහොන් කොතක් දැන්දා. ඒ සොහොන් කොතට 1818 වෙනතුරුත් සිංහල අපි ගෞරව කළා. ඔබට මතක ඇති 1818 කැරැල්ල වෙලාවේ කැප්පිටි පොළ නිලමේ ලොකු තුවාලයක් කකුලේ ඇවිදගෙන යන්න අමාරුයි. දෝලාවක තියලා කලාවැව ඉසව්වට අරගෙන යනවා. ඔන්න ඔය වෙලාවේ ඔය රන්මැලි සෑ රන්කුත ඒ වගේම ජයශ්‍රී මා බෝධියේ රන්පත් ඒ සැලෙන භූමිය එක තැනකදී එළමේ කෑ ගහලකින මිනිස්සුනේ මාව බිම තියාපල්ලා සිංහල අපි කවදාවත් මෙතනින් ඇතුන් අසුන් පිට දෝලාවල යන්නේ නැහැ බෙර දවුල් ගහගෙන යන්නේ නැහැ මෙතන නිදන්නේ වැදගත් සතුරෙක් ඒක අපිට කියලා දුන්නේ දුටු ගැමුණු රජු. ඉතින් මේ කාරණේ කියන්න හිතුණත් එතකොට කෝච්චි ගිහිල්ලා ඉවරයි. ඉතින් එදා රෑම මගේ අතින් මේ පදවැල ලියුණා. ඔළුව ළඟට වෙලා නොරවන් මට දෙවි නැතමා ඉතිවරක් කළා උතුරින් එන දුම් වේදේවි ඔළුව ළඟට වෙලා නොරවන් මට දෙවි නැතමා ඉතිවරක් කළා මාල තෝඩු තාලි සිලම්බු අමනාපෙන් අහක බලන්නේ මාල තෝඩු තාලි සිලම්බු අමනාපෙන් අහක බලන්නේ ඔය නෝ කඩු බැලුම් යකින් සිනහස දෝ කනා වැටින්නේ ගන දුම්රී දේවි කම්වලකට වෙලා නුරවන් මට දේවි නැත්මා කිසි වරදක් කරලා ගම හැරදා නුඹ ගියදා ඕවිල් යන හිත වැළපෙන්නේ ගම හැරදා නුඹ ගියදා ඕවිල් යන හිත වැළපෙන්නේ අපි දෙවියන් සමගයි තව ඉන්නේ විනාශිත ඔබ විමට බත් එන දුම් වේලෙහි කවුරු ළඟට වෙලා නොරවල් මට ලේවි නැතමා කිසි වරදක් කළා ලංකාවේ අපට නිදහස් අධ්‍යාපනය නැත්නම් නොමිලේ අධ්‍යාපනය ලබා දුන්නු CWW කන්නංගර මහත්තයා. එතුමන්ටත් ඉතින් අවසන් කාලේදී ගැරහුවනේ අපේ රටේ මිනිස්සු නේද නිදහස් අධ්‍යාපනය දුන්නත්. කෙසේ වෙතත් ඔහු බිහි කරපු මැදිමහ විදුහල් සංකල්පය අපේ රටේ සියලු ප්‍රජාවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීම සඳහා හදපු බිම් ඒ බිමක තමයි මම පෞද්ගලිකව ඉගෙන ගත්තෙත් මිශ්‍ර පාසලක මගේ පන්ති හිටියා ශිහාන් කියලා මගේ මිත්‍රයෙක්. ඔහු මුස්ලිම් ජාතිකෙක්. ඉමිටියාස් කියලා මට වැඩිමල් පන්තියේ හිටියා සහෝදරෙක් කොහොම මුස්ලිම් ජාතිකයෙක් ඉල්හාම් කියලා හිටියා ඉතා දක්ෂ දුවන්න පුළුවන් සහෝදරෙක් ඔහු මේ වෙනදා මේ ඇත්තටම 21 වෙනිදාත් 22 වෙනිදාත් 21 වෙනිදාත් මට මුණ ගැහුණා අවුරුදු සුලියකදී දත් අපි උදේ පාන්දර මුණ ගැහුණා ඊට පැයකට පස්සේ තමයි අර කේජනක සිද්ධිය ආරංචුනේ ඉතින් එහෙම මේ සංස්කෘතියක් තිබ්බ හැම යම්කිසි පැලවගයක් රෝපණය කරමින් තිබුණු බිමක තමයි යලිත් වතාවක් ඒක අවසනවන්ත අත්දැකීමකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. කෙසේ වෙතත් මේ ජාතින් අතර සමගිය එහෙම නැත්නම් ආදරය, ප්‍රේමය අන් අයට ගරු කිරීමේ හැකියාව වර්ධනය කරන්න. ඒ හැකියාව වර්ධනය කර යුතු තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ සඳහා කලාව කොහොමද අපි දායකත් දායක කරගන්නේ මේක ටිකක් පුළුල්ව කතා කළ යුතු සහ පුළුල් ප්‍රවේශයක් ලබා ගත දෙයක්. කෙසේ වෙතත් අපි ස්වදේශීය සේ විදිහට අද ශනිදා හමුව වෙන් කරන්නේ ඒ පිළිබඳව කතා කරන්නට. ඒ සඳහා යම් යම් අඩි තියපු නිර්මාණකරුවන් එක්ක තිලකරත්න කුරීට වණ්ඩාර මහත්තයා ඔහු අපිට මතක් වෙන්නේම සරුංගලේ චිත්‍රපටයේට නිර්මාණ කරපු ගීතය. ඒ අදටත් අපි මේ දමිළ සහ සිංහල සමාජ දෙක අතර සංස්කෘතික සම්බන්ධතාවයක් පිළිබඳව කතා කරනවනේ ඒ කතා කරනකොට හැම වෙලෙම අපිට මේ ගීතයත් මතකෙට නැගෙනවා. ඉසුරු දෙවිඳු කියන ගීතය සරුංගල චිත්‍රපටයේට ඔහුගේ සහෝදර සුන්නාරත්නයන් නිර්මාණය කරපු චිත්‍රපටයේට ඔහු ගීලීපු ගීතය. ඉතින් තිරත්න කුරුඩාණාර මහත්මයා ජේෂ්ඨ පොත්පත් කලාවේදියෙක්, ජේෂ්ඨ ජනමාධ්‍යවේදියෙක්, ගීත රචකෙක්, ග්‍රන්ථ කතුවරයෙක් අපි බොහෝ සම්බන්ධ කරගන්න. සුබ දසනක් ඔබට. සුබ දසනක් වෙනවා. කුරුඩාණාර මහත්මයා දැන් මේ මොහොතේදී අපිට ආයි තවරුමත් වෙනවා. මං කියන්නේ අපි මාධ්‍යවේදීන් විදිහට වගේම ඔබ තුමලා සාහිත්‍යවේදීන් කලාකරුවන් විදිහට අපි හැමෝටම යම් කිසි තවරුමක් යලිත් වතාවක් සමාජය විසින් අපට පවලා තිබුණේ තමයි සංස්කෘතික මම සංහිඳියාව එහෙම සංහිඳියා කියන වචන දෙච්චර ප්‍රියත් නැහැ දැන් නම් කිසි වෙතත් ඒක අවශ්‍ය වචනයක් නෑ අවශ්‍ය තත්වයක් ඒක තත්වයක් ඇතනම ඉතින් මේ සම්බන්ධතාවය ගොඩනැගීම සඳහා කලාකරුවන් මාධ්‍ය විදින් විදිහටම ප්‍රවේශයක් සභාගත යුතු යලිත් වතාවක් ටිකක් වැඩියෙන් වැඩ කළ යුතු කාල සීමාවක් බවට පත් වෙලා තිබෙනවා ඔබට මොකක්ද වෙන මේ සම්බන්ධයෙන් තිබෙන අදහස ඔය ඇත්තම සංහිඳියාව කියන වචනේ අපි නම් පුඩා කාලේ අහලා තිබුණේ නෑ හැබැයි ওই සංහිඳියාව කියන ධර්මතාව නම් අප සම්ප්‍රදාය අප සම අප සමග ජීවත් වුණා. අප අතර තිබුණා. මොකද ඔබ කිව්වා වගේම මා ඉගෙන ගත්ත මිෂනාරි විද්‍යාලයක්. නමුත් ඒ විද්‍යාලයේ දෙමළ ළමයි හිටියා, මුස්ලිම් ළමයි හිටියා, සිංහල ළමයි හිටියා. අපි අතර කිසිම ભેදයක් තිබුණේ එකම එකම මේ නිවාසයේට තරඟයට මුණ දීලා පළවෙනි තැනට මුස්ලිම් ළමයා එනවා සිංහල ළමයා දෙවෙනි තැන ගන්නවා සමහර වෙලාවට දෙමළ ශිෂ්‍යයා තුන්වෙනි තැන ගන්නවා අය ඒ ඒ තරඟයෙන් ජයගත්තත් පරාජය වුණත් අපි අතර කිසිම ආරෝවක් අවිශ්වාසයක් හෝ යටමක් තිබුණේ නැහැ අපි මේ මුස්ලිම් ළමයාට ජය ഘോഷා කරනවා දෙමළ ළමයාට ජය ഘോഷා කරනවා ඒ වගේම අපේ සිංහල ළමයාට ජය ഘോഷා කරනවා මේ මානසිකත්ව අපිට තිබුණා. හැබැයි ඒ ඒ වටිනා දේ තමයි අපිට නැති වෙලා අද අපි හොයා ඇවිදින්නේ සුණු විසුණු වෙච්ච කබලි ගොඩක අපි ඒක හොයන. ඇත්තටම මට හිතෙන විදිහට සාහිත්‍ය සංස්කෘතිය කලාව තමයි අපේ ભેද භින්නතාව නැති කරන කොසුව. දැන් අපි ලෝකයේ කවර සාහිත්‍යයක කෘතියක් කරන් බැලුවත් ඒ කෘති වලින් අපි මනුෂ්‍යත්වය හඳුනාගන්නේ. රුසියානු සාහිත්‍යයෙන්, යුරෝපා සාහිත්‍යයෙන්, ඇමරිකානු සාහිත්‍යයෙන්, ඉංග්‍රීසි සාහිත්‍යයෙන්, ඉන්දියානු සාහිත්‍යයෙන්, කේරළයෙන් ওই කොහෙන් සාහිත්‍ය කෘතියක් ගත්තත් ඔය සාහිත්‍ය කෘති ඇතුලේ අපි හඳුනාගන්නේ මිනිස්සු. ඒ මිනිසෙයින්ගේ සුඛ දුක්ඛ වේදනාවන් එක්ක අපි එකතු වෙනවා. ඒ ඒ සුඛ දුක්ඛ වේදනාවන් එක්ක ගනුදෙනු කරනවා. අපිට හිතෙන්නේ මේ රුසියානු ජාතිකයෙක් මේ සාහිත්‍ය කෘති අපිට හම්බ වෙන්නේ මේ දෙමළ ජාතිකයෙක් මේ හින්දුවරයෙක් එහෙම නැත්නම් ඉංග්‍රීසි කාර්යයෙක් ඇමරිකන් කාර්යයෙක් කියලා අපිට හිතෙන්නේ නැහැ. අපි ඒ කෘති වලින් මිනිස්සු හඳුන ගන්නවා. ඒ මනුෂ්‍යත්වයට හිමි යම් යම් ලක්ෂණ හඳුනා. ඉතින් මේ හඳුනා ගැනීමෙන් අපිට මිනිස්සුව දකිනවා මිස අපි ඒ අතර මේ වර්ණ, වර්ග, ಜಾති, භාෂාත්මක වෙනස්, සංස්කෘතික වෙනස්කම් අපි කිසි එකක් දකින්නේ අපිට මේ සියල්ල මේ මේ පතු වර්ගවාදී සියල්ල විනිවිද වෙන මනුෂ්‍යත්වයේ දකින්න S2ක් මේ සාහිත්‍ය නිර්මාණ කරන අයට සාහිත්‍ය සේවනය කරන අයට අපි දීලා තියෙනවා. මේ මිනිස්සයා දකින්නයි අපිට ඕනේ. දැන් වෙලා තියෙන්නේ අපි භාෂාවෙන්, වර්ණයෙන්, වර්ගයෙන් යම් සංස්කෘතික වෙනස්කම් වලින් අපි මනුෂ්‍යත්වය නොදැක මේ වෙනස්කම් දකින්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ නිසා අපි කලාකරුවන් හැටියට, සාහිත්‍යකරුවන් හැටියට, මාධ්‍යවේදීන් හැටියට අපි මේ මනුෂ්‍යත්වයයි දකින්න. මේ මනුෂ්‍යත්වය දැක්කහම ඒ දරුවා වෙනත් ජාතියක දරුවෙක්ද වර්ගයක දරුවෙක්ද කුලයක දරුවෙක්ද වෙන භාෂාවක් කතා කරන දරුවෙක්ද කියලා අපිට පේන්නේ අපිට පේන්නේ දරුවා අපේ දරුවා වගේම දරුකම සහ සෙනෙහස තමයි අපිට පේන්නේ මේ නිසා මම හිතනවා කලාකරුවන්ට සාහිත්‍යරයන්ට මේ කවියින්ට ලොකු යුතුයකමක් තියෙනවා නැවත අර මනුෂ්‍යත්වයට දකින්න S2 පාදලා දෙන්න අපේ S වලින් අර පටු වර්ණවාද, ಜಾතිවාද, වර්ණ ගෝත්‍ර දකින ඇහැට වඩා තියුණු බවක් ලබා දීලා මේ සියල්ල අභිවාගෙන අර මනුෂ්‍යත්වය දකින ඇස් එකක් ජනතාවට ලබා දෙන්න තමයි අපේ වගකීම තියෙන්නේ. ගෙ සුරතුර බඳු සුර පැල බණ්ඩයි කල්වැට බිඳ නිල්වන රොදකට යාගණ්ඩයි අතිනිය මිස පාකුඩම් කිසිත් නොගණ්ඩයි පෝරුව පිට සිටුවා කරමාල බඳින්ඩයි පැන්වත් කොට සුලැඟිලි එකට බඳින්දයි තැලි පිළියන්දා පෙරකුල සිරිත රකින්දයි කුලත් පුරුළු දිනයන් අවසර ගන්දයි සිලෝ හඬින් පාවඩ පිට කැන්දන් යන්දයි 2017 ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත් විශිෂ්ටතම නවකතාව තමයි නිශ්ශංක විජයමාන්න රචනා කළ හඳපළුව තනිතරුව කියන නවකතාව. මේ කතාව මේ කතාව කියවන බොහෝ තැන්වලදී මට මතක් වුණු ගීතයක් තිබුණා. ඒ තමයි මහේන්ද්‍ර චන්ද්‍රසේකරන් ලියූ මරතෝලිය රට කියන ගීතය. ඒ ගීතයත් නිතර නිතර මට නම් මේ පොත කියවද්දීම ඇහෙන්න පටන් ගත්තා. ඒක ඒ ගීතේ වචනත් මතකට එන්න පටන් ගත්තා. ඒක රූපයක් වගේ මැවෙන්න පටන් ගත්තා. ඇත්තටම අපි අපේ සමාජයේ කියවි යුතුම නවකතාවක් මේක අපේ සමාජයේ දන්නේ මේ මේක පරිවර්තන විය යුතුයි කියලා මා විශ්වාස කරන්නේ දමිළ භාෂාවට එහෙම නැත්නම් වෙනත් භාෂාවන් වලට පවා පරිවර්තන විය යුතුයි. ඒ කියන තැන් කිහිපයක් මම කියන්නම් අහගෙන ඉන්න ඔබ කරුණා කරලා මොකද නිශංක මහත්තයත් මේ ළඟම ඉන්නවා. මෙතන පොඩි දෙබස් කීපයක් තිබෙනවා. ඒකේ ඒ ඒ දෙබස් මම හිතන්නේ මේ මේ මොහොත වන විට මේ මාතෘභූමියේ ඇතිවලා තිබෙන තත්ත්වයට ඉතාමත්ම වැදගත්. මේ පාසලක ගුරු දෙන්නෙක් අතර තිබෙන සංවාදයක් මුස්ලිම් පාසලකට උගන්වන්න යන සිංහල ගුරුවරයෙක් අනිල්කන් කියන ගුරුවරයාත් ඒ වගේම ඉතිහාසය උගන්වන ගුරුවරයාත් අතර තියෙන සංවාදය. අ දන්නවනේ මම උගන්වන්නේ ඉතිහාසය. ලංකාවේ ඉතිහාසය. හිතන්න ඒකේ එකම තැනකවත් අපේ මුස්ලිම් ළමයින්ට ඒ අයගේ දෙයක් කියවෙන්නේ නැහැ. සිංහල ඉතිහාසයක්නේ අපි මේ කියවන්නේ. අපේ අය ගැන කියවෙන ඒවා ඒවා කෝ සිද්ධිලිබ්බේ ගැන විතරයි. අනිත් එක නගිනවා. ඔයා කියන්නේ යන්නේ ලංකා ඉතිහාසයේ මුස්ලිම් මැදිහත් වීම බහුලයි කියලාද? නැත්නම් වීරයෝ ඉන්නවා කියලාද? නැහැ. ඉතිහාසයේ ගුරුවරයා කිව්වේ මම උගන්වනවා ළමයි බලා ඉන්නවා. අහවල් දෙයකටද මේ උගන්වන්නේ කියලා. මට හිතෙන්නේ ඒ අහවල් දෙය මොකටද කියලායි ඔයා උගන්වන්න ඕනේ. මං හරිහමන් જાතියක් නැති එකේ නැත්නම් ඒකේ පද පදක්කම් පැලඳගෙන නැති එකේ මෙහෙම කියන්න පුළුවන්. තරුණ ගුරුවරු ගුරුවර අනිල් පැවසිය. සිංහල ගෝත්‍රිකයන් ප්‍රමුඛ මේ රටේ පාලනය ගත්තම ඒක රජවරුන්ගේ ඉතිහාසය ආර්ය ලම්බකරන මැලේ බඩුගේ ඇයි ලංකාවේ එක ජනාධිපතිවරයෙක් හිටියානේ එයාගේ සීයා මුස්ලිම්. ඒ ඔක්කොම ලාංකික. එයාලා ඒක හඳුන්වන්නේ සිංහල කියන නමින්. නමුත් සිංහල කියන ගොඩයි ලාංකික කියන ගොඩයි සෑම විටම එකක් නොවීමයි සිදු වුනේ. ඔව් ඉතිහාස ගුරුවරයා කීය. විජේරජුරෝ කලිඟු පස්සේ සිංහල, මීදහාමුදුරෝ දෙමළ පස්සේ සිංහල, සුබ දෙමළ, පරක්‍රමබාහු දෙමළ හා සිංහල, කීර්තිසි රාජසිංහ දෙමළ, ඒත් එයාලා ලාංකික වෙනුවට පෙනී හිටියේ සිංහල වංශයෙන්. මං හිතන්නේ මහින්ද රහතන් වහන්සේ ওই ගොඩට ගත්ත එක සංවාදජනකයි. බුද්ධ පුත්‍රයන් ගෝත්‍රයේ වංශයේ ಜಾති අතාරිනවා. අනිල් ගුරුවරයා සහ ඉතිහාසයේ ගුරුවරයා ගමන් කරමින් හිටියේ එකම පැත්තකට. මේ පොත පුරාම කියන්නේ ඒදි තවත් දෙයක් තියෙනවා. මං කියන්නේ අපිට කියා දෙන්න බෑ පැසිස්ට් වාදයට ළඟා වෙන හැටි. අපි ලංකාවේ මුස්ලිම් මිනිස්සු හරියට බැට කරනවා. පාලෙන් විතරක් නෙමෙයි අපිට හඬක් නැහැ. මුස්ලිම් ගුරුවරෙක් කියන විදිහේ. ඔයා කියන්න යන්නේ මතවාද ඇති කිරීම, දියත් කිරීම හා ඒවට විරුද්ධ වීම වගේ සංකල්ප අයිති මහජාතින්ට විතරයි කියන එකද? එයාලා තමයි රට. සුළු ජාතින්ට සිද්ධ වෙන නොපරත්කම් වලටත් එයාලගෙම කවුරු හරි නැගිටිට උනේ. හරියට බ්‍රිතාන්‍ය සුදුරාජ්‍ය සමයේ ලංකාවේ ඕල්කට් වගේ. මං හිතන්නේ එහෙම නෙමෙයි. ලංකාවේ දෙමළ සිංහල මුස්ලිම් දේශපාලඥයෝ දන්නවා තමන්ගේ ජාතිය හරි ආගම හරි භාවිත කරලා පැසිස්ට්වාදී හදාගන්න. ඒ මූලධර්මයෙන් කොච්චර වැපුරුවොත් Tamangeම අස්වැන්න ගන්න පුළුවන් කියලා එයාලා හොඳට දන්නවා. මට තේරෙන්නේ එහෙමයි. මම හිතන්නේ වඩාත්ම වැදගත් තැන ඒක තමයි. ප්‍රශ්නයක් ඇති කරන්න මේ දේශපාලඥයෝ හරි දක්ෂයි. දේශපාලඥයන්ගේ කෙරුම් කියුම් නිසා තමයි අති බහුතරයක් ප්‍රශ්න වලට මුහුණ දෙලා තිබෙන්නේ. ඒත් එක්ක මේ පොතේ බොහෝ තැන්වල ඇත්තම ඉතා සිත් ගන්නා සුළු විදිහට මේ සමාජ ප්‍රශ්නය විවරණය කරලා තිබෙනවා. අපිට දැනෙන නොදැනෙනසේ අපි අපි අත්විඳින දේම කියලා තිබෙනවා. ඒ වගේම කලාවෙන් ඈත් වුණාම සිදුවන දෑ පිළිබඳවත් කලාවට වාර්ම යොදපුවම සිදුවන දෑ පිළිබඳවත් මේ පොතෙන් කියලා තියෙනවා. කෙසේ වෙතත් මම හිතන්නේ අපි සියල්ලන්ම කියවිය යුතු පොතක් විදිහටයි මේක මානම් හඳුනාගන්නේ. නිශංක විජයමාන මහත්මයා සුබ දසනක්. සුබ දසනක්. මේ පොත ලිව්වාට බොහොම ස්තුතියි කියලා පහු පහු වෙලා හරි ඒ කියන්නේ පොත කියවලා ගොඩක් කාලයකට පස්සේ හරි ඔබතුමාන්ට මම ස්තුතිවන්ත වෙනවා සහ මේ මොහොතේදී මේ මහ පොළවේ තියෙන යථාර්ථය යලිත් කතාවක් අපිට කියවන්න ලැබිලා තිබෙනවා මේ පොත පොතත් එක්ක ඒ වගේ මීට කලින් ඔබ මේ පිළිබඳව ලියලා තිබෙනවා. ඊට කලින් ඔබ දැකලා තියෙන නිසා අපි කියන්නේ කලාකරුවා සාහිත්‍යකරුවා සමාජයට වඩා ඉහළින් ඉන්නේ උ සමාජයට බලාගෙන ඉන්න කියලා. මේ මොහොතේ මේ මහ පොළවට අවැසි සංස්කෘතික සම්බන්ධතාවය මේ ජාතින් අතර තිබෙන ආදරේ වැඩි දියුණු කිරීම නිසා කලාකරුවාට සාහිත්‍යකරුවාට මාධ්‍යවේදියාට පැවරෙන සමාජීය භූමිකාව වගකීම කොහොමද ඔබ දකින්නේ? මෙහෙමයි මේ අනිත් සෑම මනසෙත්තම වගේම සෑම වෘත්තිකයෙක්ම වගේම කලාකරුවාටත් ඒ පිළිබඳව දැනට කාර්යභාරයක් තියෙනවා ඒක අපිට මගහරින්නට බෑ. සහ කිසිසේත්ම ඉවත් වෙලා වෙනස් වෙලා වියෝ වෙලා ගොඩනංවන්න පුළුවන් සාහිත්‍යයක් නැහැ ඇත්තටම මේ වෙලාවේ. මොකද මේ ලෝකය නැත්තම් මේ මොහොතේ ලංකාව විතර නෙමෙයි ලෝකයේ සෑම විටම මූලධර්මවාදී ප්‍රශ්නයකට ඇතුල් වෙමින් සහ එහි විශාලත්වය අධ්‍යයනය කරමින් සිටිනවා ලෝකේ කවර කාලයකටත් වඩා. අපි ඉතිහාසයේ ඕන තරම් දන්නවා මේ ආගමික යුද්ධ නැත්නම් සංස්කෘතියේ නුරුස්සනාව තියෙන අවකාශයන් ලෝකේ සෑම විටම තියෙනවා. නමුත් මේ වෙලාවේ මේ නැගී සිටීම මේ ඊට වඩා බිහිසුණුයි. අදෘශ්‍යමානයි. තේරුම් ගන්නට නොහැකි තරම් සංකීර්ණයි මේ යුද්ධය. ඒකට අපි ඉස්සෙල්ලාම විශ්ලේෂණය කරගන්න නැත්නම් හොයාගන්න තෝරන කුමක්ද මේ සිද්ධ වෙන්නේ. කලාකරුවෙක් වශයෙන් එය මනරින් විශ්ලේෂණය කරමින් පාඨකයාට හඳුන්වා දීම සහ ඔහු ඥානනය කිරීමේ නැතවුන්ගේ සිය නුවණ අවබෝධය වැඩිදියුණු කිරීමේ කාර්යභාරයක් තියෙනවා කලාකරුවෙක්ට. ඒක අනිවාර්යයෙන් මතක් කරගන්න. ඔව් අපි දකිනවා ඇත්තටම මේ මේ සිද්ධිය වෙන්න පුළුවන් කියන එක කලාකරුවෙක් වශයෙන් මම නම් දකිනවා. මේ මේක බයයි ඇත්තටම කිව්වොත් බයෙන් ඉන්නේ. කොයි වෙලාවෙ කොයි මොහොතේදී මේ සිද්ධිය කොයි ආකාරයකින් කොයි මූණුවරකින් එළියට එනවද කියන එක පිළිබඳව මේ සවිඥානික ඉන්න ඕනම කලාකරුවෙක්ට පේනවා. මම බුදු වෙන්නේ ਉਹ නිශ්ශබ්ද වී රටේ නැති වෙනස් වගාපාලි සහ රොමන් సౌందర్యවාදී කතන්දර කියමින් මේ කලාව වෙනත් මේ වෘත්තිය වෙනත් වෛශ්‍ය වෘත්තියක යෙදෙමින් ඉන්නවා බොහෝ කලාකරු. <laughs> ඇත්තටම ඔබේ ඔබේ වචනෙට සහ ඔබේ ඒකේ කියවනට ඍජු කියවනට මම ස්තුතිවන්ත වෙනවා කශේරුකා සහිත කියවනට. මොකද මේ කලාකරුවා සහ මාධ්‍යවේදියා මාධ්‍ය වල නිරත වෙලා ඉන්න මේ බොහොම අය ඉන්න හැමෝම සිය භූමිකාවට එහා ගිය වෙනත් මොනවද හොයනවා කියලාත් අපිටත් හිතෙන්නේ. ඒ කියන්නේ මහ පොළොවේ දෑ කියවනට වඩා වෙන වෙන දෑ තමයි කියවන්න උත්සාහ ගන්න. කෙසේ වෙතත් මම හිතන්නේ තනි තනි වශයෙන් ඔබතුමා ඔබතුමා වැනි අය තනි තනින් හෝ මෙවැනි උත්සාහයන් දරන එක ඉතාමත්ම එහෙම හරි කරන එක ලොකු දෙයක්. නැත්තම් එහෙම කතාවක් කතා කරනවත් ප්‍රවේශයක් නිර්මාණය වෙන්නේ නැහැ. කෙසේ වෙතත් දැන් ඔව් දැන් මේ මේ අපි දැන් ඔබතුමා අපි සිංහලෙන් මෙහෙම දේවල් කියනවා. සිංහල ඔබතුමා පොත් ලියනවා. සිංහල සමාජය සම්බන්ධ මම කියන්නේ මේ මම මේ ජාතින් අතර වෙනසක් ඇති කරනවා කියන එක නෙමෙයි. නමුත් දමිළ සමාජයේ දමිළ භාෂාව කතා කරන එහෙම නැත්නම් කියවන ඒ සමාජයට මේ පණවිඩ යන්නේ නැහැ නේ. ඇත්තටම දැන් මම දන්නේ නැහැ දෙමළ මාධ්‍ය මොනවද කතා කරනවද කියලාත් අපි දන්නේ නැහැ. ඔව් පුළුල්ල මේක සාකච්ඡා කරා. මම ඇතුළු දමිළ සමාජයේ මගේ මිතුරන් මම ජීවත් වුණේ බහුවාර්ගික සමාජයක. ඒකයි මට මේ කියන්නේ සිංහල කියන කොරෝනාව පැලඳිලා නැහැ. සිංහල නැත්නම් මම ගත්තම සිංහල දෙමළ මුස්ලිම් සහිත සමාජයක තමයි කුඩා කාලේ ඉඳන් ජීවත් වුනේ. මහියංගනේ නෙමෙයි පස්සරත් කියන මම ඉගෙනගත්ත ප්‍රදේශයේදී ඒ නිසා මට මේ අනිකාගේ තියෙන හද බස නැත්නම් රිද්මේ කියන එක මනරින් වැටහෙන්නට පටන් ගත්තා ඒ කාලේ ඉඳන්ම. එතකොට දැන් මේ මම මේ කියන්නේ දැන් හඳපළුව තනිදරුව වගේ පොතක් දැන් ලබන මාසයේ වෙනකොට දෙමළ භාෂාවට ප්‍රකාශයටපත් වෙලා මුද්‍රණයෙන් එළියට එනවා. බොහෝ අමාරුවෙන් තමයි මේක ස්වාමිනා දැන් විමල් කියන මගේ මිත්‍රයා යාපනයේ විශ්වවිද්‍යාලයේ ප්‍රතිදේශ කතිකාචාර්යවරයා ඔහු ඒක සිංහලට පරිවර්තනය කළා මේ දෙමළට පරිවර්තනය කළා ඊට පස්සේ ওই වගේම තවත් පොතක් මගේ තාරා මගේ දෙවුදුව ශිවලිංග මනු කියන ලේඛිකාව දෙමළට පරිවර්තනය කළා එතකොට අපිට මේ ඒගොල්ලන්ට පේන්න පටන් ගන්නවා ඔවුන් වෙනුවෙන් නැත්තම් ලෝකේ තවත් මිනිහෙක් වෙනුවෙන් ලියන කෙනෙක් සිටිනවා. සංස්කෘතික සාමග්‍රියක් ඉල්ලමින් සිටිනවා. නුරුස්සනාව පිටු දකිමින් එකිනෙකා අතර තියෙන විචිත්‍රත්වය අඳුනා ගන්න. ඒකට පිටු පාන්නට නෙමෙයි. ඒක වැළඳ ගන්නට පුළුවන් පොළොවක් හදන්නට. අලුත් අස්වැන්නක් හොයාගන්නත් පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා කියන එක ඒකට තව තවත් මම කියන්නේ මේ කියන්නේ මේකේ තියෙන එකක් sannivedanaya දුර්වලතාවය භාෂාවේ අනිකා කියවන විදිහ අපිට තේරෙන්නේ නැතිකම. ඒකට අපි හිතනවා ඒක ඒකත් එක්ක අකීසාව නුරුස්සනාවක් ඇති වෙනවා. මේක වළක්වා ගන්නට එකිනෙකා අතර භාෂාව සංවේදනය සංස්කෘතික චමත්කාරය අඳුනා ගන්නට ඕන. මම හිතන්නේ ඒක හැමින් හරි වර්ධනය වෙවි. හොඳයි මට ඊටම සතුටු කාරණේ තමයි මේ මේ පොත ඇත්තරම මේ දමිළ භාෂාවට පරිවර්තනය වෙනවා කියන එක ඒක දමිළ පාඨකීන්ට කියවන්න සහ එහෙම නැත්නම් මේ දමිළ භාෂාව කතා කරන ලියන අයට පරිශීලනය කරන්නට කියවන්නට අවස්ථාව ලැබෙන කියන කාර්යය තමයි වැදගත්. මම විශ්වාස කරනවා අපිට වෙනත් අවස්ථාවක් හදාගත යුතුයි අපි ටිකක් ඊට වඩා පුළුල් විදිහට කතා කරන්න අනිශංග මහත්මයා. මොකද මේක කාලීන අවශ්‍යතාවයකට පත් වෙලා තියෙනවා. සම විතරක් නෙමෙයි ලංකාවේ විශාල ප්‍රමාණයක් මේ විශාල ප්‍රමාණයක් නැත්නම් යම් අකලොස්සක් කලාකරුවෝ මේ සිටියේදී වඩා ප්‍රකටව කැපී පෙනෙන ඔබගේ වගේ මහින්ද චන්ද්‍රසේකර ආතීතයේ ඉන්න ඒ කලාකරුවෝ සහ නූතන කලාකරුවෝ බොහෝ දෙනෙක් මේක එක ඉන්නවා. මම හිතන්නේ ලොකු සංවාදයක් හදාගත්තොත් මේ නරක නැහැ. ඒක හැබැයි මෙහෙමයි ඒක මේ පටු මේ සිංහලමය එකක්ම විය යුතුයි කියන එකේ තැන නම් මම නැහැ. ඉතා පැහැදිලි. ඔව් අනික ඔව් මං කියන්නේ අපි මේ අර කඩිනතුමත් කියවනේ මන්න ආගම් අතර අන් ජාතින් අතර තිබෙන විචිත්‍රත්වය දකින්න කියලා සංස්කෘතික වෙනස් වෙනස්කම දකින්න කියලා වෙනස්කම ඇතුළේ තමයි තියෙන්නේ විචිත්‍රත්වය කියන එක. අපි එකම දේ දැක දැක එකම දේ කර කර හිටියොත් මේක වැඩක් වෙන්නේ නැහැනේ. නේද නිකන් අනිත් එක ලංකාවගේ පොඩි රටක අපි කොච්චර කිව්වත් දැන් සරල උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම ඔය කියන මුස්ලිම් මිනිස්සයා ඔය කියන මූලධර්මවාදියාගේ මෙහි ඉන්න දහදාස් ගණනක් අහිංසක මුස්ලිම් මිනිස්සයා මිනිහා බෞද්ධ සංස්කෘතිය පිළිගන්නවා. අපි සමහර වෙලාවට සංස්කෘතියේ අතර මේ මිශ්‍රණයක් වෙලා තියෙන කාණ්ඩු වෙලා තියෙන. ලාංකික මගේ ගමේ ඉන්න මිනිස්සයා මේ සිංහල දෙවියෙක් ඇදහුවා මුස්ලිම් මිනිස්සයා. එතකොට මේ ඒ වගේ කියන්නේ දැන් මට මතකයි අම්මහාචාර්ය ලියනගේ අම්කීර්ති සඳහන් කරන ඔහුගේ මිතුරියක් ඉන්නවා සංස්කෘතික චමත්කාරයට බෙහෙවින් ගරු කරන. මේ වගේ පොඩි රටක් ඇතුළේදී කොච්චර මේ එකිනෙකා අතර මේ හරස් පෝෂණය වෙනවද කාන්දු වෙනවද මූලධර්මවාදීව තනිවම දැඩි රිදක්සේ නැගී සිටින්නට බෑ මේ අපිට. මේ ඒක අවශ්‍යත් නැහැ. මේ එකිනෙක අතර දැන් අපි සිංහල බෞද්ධයයි කියා ගන්න අපි කොච්චර දෙවිවරු ගන්නවද? අපි දන්නේ නැති Hindu දෙවිවරුන්ගේ ආභාෂය ලබනවා. මේ මේ මම මේ ඉන්න මේ චෛත්‍යගාව ඉන්න හතරරන් දේවතාවන්ගේ එක්කෙනෙක් Hindu දෙවියෙක් දෙවියෙක්. දුක්රාෂ්ට මේ ආදිවාසීන් ගත්තාම අපි මගාරින්න බෑ ඒවා. ඇත. බොහොම ස්තුතියි නිශංක මහත්මයා අපිට මේ පොත දානය කළාට මම කියන්නේ දානයක් මේ පොත ඇත්තරම තමිళ සමාජයටත් මුස්ලිම් සමාජයටත් සමස්ත හැමෝටම මේක කියවන්නට වටින පොතක් සහ අන් ආගම් පිළිබඳව, අන් ජාතීන් පිළිබඳව, අන් සංස්කෘතීන් පිළිබඳව ආදරය කරන්නට පොළඹවන තනක් නිර්මාණය කරගත යුතුයි. ඒ තන නිර්මාණය කර ගැනීම සඳහා අපි හැමෝටම ආරාධනා කරනවා මෙවැනි පොත් විතරක් නෙවෙයි පහුගිය දවසක මට මතකයි දමිල කෙටි කතා සංග්‍රහයක් නිකුත් වුණා. ඒ වගේම මේ පොත් දෙක දක්වන කාල සීමාවක් තියෙනෝනේ විශේෂම සාහිත්‍ය මාසේ ඒ කාලේ නම් ටිකක් වැඩියෙන් මේ දේවල්වත් ඉන්න පුළුවන්කම ලැබෙනවා. කෙසේ වෙතත් දමිල මාධ්‍ය යම් වැඩි වැඩි වක්කීමක් පැවරෙනවා විශේෂයෙන්ම දමිල භාෂාව කතා කරන සහ අනිත් මාධ්‍යට මොකද ඔවුන්ට කතා කර හැකි වන්නේ ඒ භාෂාවේ මොකද සිංහල භාෂාවෙන් අපි මේ කතා කරන දෙයට වඩා අපි කොච්චර ආදරේ කිව්වත් ඔවුන්ට භාෂාමය ප්‍රශ්නත් තිබෙන හින්දා ඒක නොදැනෙනවා වන්නට පුළුවන්. අපි කොච්චර සහෝදරත්වය පිළිබඳ කතා කරලා තියෙනවද දැනනවන්නට පුළුවන්. නමුත් මාධ්‍යට කලාකරුවන්ට ඒ වගේම අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හෝ දේශපාලනඥයන්ට ලොකු වක්කීමක් පවරනවා. අපි එසේනම් අද මේ වැඩසටහනෙන් සමුගන්නවා. නමුත් සමුගැනීමක්ම නොව අපි මේ දිගින් දිගටම කළ යුතු දෙයක් බවට පත් වෙනවා. අද වැඩසටහන නිෂ්පාදනය කළේ පවිත්‍රාකේෂණ නානක්කාර මංජුල මහේෂ් නාද සංකලනය කළේ මම හිමානන්ද රාජපක්ෂ සමුගැනීමේදී අර මේ වැඩසටහන පුරාම මට මතක නැගුණු ඔබටත් මතක් වුණු මහේන්ද්‍ර චන්ද්‍රසේකරයන් ප්‍රවීණ ගීත රචකයන්න් ඔහු රචනා කළ මරතෝලිය ගීතය සහ ඒ ගීතයේ කතාව සමගින් අපි අද වැඩසටහන නිමවටපත් කරනවා මරතෝලිය රටා අඳි අතේ කැකුළු හිතේ මුට්ටැක් කිලි පිරෙන් වැසී රටා වැළපෙති මූකුතෝඩි තිරුවංගල් එළියට අතවනනා රාමලාන් සඳ බලන්න එන්න පාතිම මේ ගීතය රචනා වෙනකොට ගීත සිංහලයේ එකම ගීතයක් තිබුණා මේ මුස්ලිම් ප්‍රජාව ගැන කියවෙන ගීතේ රචනා කළ තිබුණේ අපේ විශිෂ්ට පද රචකයෙකු වන ප්‍රේමකීර්ති දල්ලිස් ඔහු ලියලා තිබුණේ ඉඳි ගහයට වාඩි වෙලා විකුණාලා වතුර කනක්කු අරාබියේ මරු කතරේ මගියන්ගේ පවස වැලැක්කු මින්නාරි මං ආව නුඹ තාමත් කීමද පරක්කු ඉතින් මෙන්න මේ ගීතේ පමණයි ඒ කාලෙත් තිබුණේ ඉතින් මට මේ ගීතය ලියන්න සිද්ධ වුණේ ඇත්තට මේකට ඌණ පූර්ණයක් කරන්න නෙවෙයි මගේ ඒක අත්දැකීමක් මට සිද්ධ වුණා කාලයක් පුත්තලමේ ඊටාම දුෂ්කර එළුවන් කුළුම කියන ගමේ සමාජ ආර්ථික සමීක්ෂණයක ඒ සමීක්ෂණ කණ්ඩායමක වැඩ කරන්න. ඒ කාලේ අපි ඇත්තටම ඒ කැලෙන් එළියට එන්න හරි ආසාවෙන් හිටියේ. ඉතින් අපේ ආයතනය අපිට වාහනයක් එවනවා සතියට දවසක් පුත්තලම නගරයට ගිහිල්ලා අපිට ඕන කරන බඩු මුට්ටු ගන්න. ඉතින් අපි එනකොට මට මතකයි අපි පරිවර්තකයෝ හිටියා උසස් පෙළ ලියලා අයින් වෙලා හිටපු දෙමළ මුස්ලිම් තරුණයෝ 18 දෙනෙක් හිටියා. ඔවුනුත් හතර පහ දෙනෙක් අපිත් එක්ක එනවා. ඒ එනකොට ඒගොල්ලෝ ඇඩ්‍රස් ලියලා ගුලි කරගෙන යනවා. මොකද ඒ කාලේ මේ සෙලුවල ෆෝන් එහෙම වැඩිපුර තිබුණේ නැහැ. ඉතින් නගරයට ආපුහම අපි දකිනවා මැරතෝන්ඩි වලින් ලස්සන රටා හැමගත්ත මුස්ලිම් තරුණයෝ අත්වල එහෙම. ඉතින් අර තරුණයෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ අපි පහු කරන් යනකොටම මල් වැස්සක් වගේ අර තුන්ඩු කෑලි ටික විසිරලා ආරිනවා. හැබැයි මම ආපහු හැරිලා බලනකොටවත් දැක්කේ නෑ ඒ කිසිම ගෑනු ළමයෙක් ඒව අහුල ගන්නවා. ඉතින් අපි ඉන්න තුරාවට ලියුමක්වත් ආවේ නැහැ. පස්සේ කොහොම හරි මට හිතුණා ඇත්තටම ඒගොල්ලෝ තරුණයි මේ මේ තුන්ඩු කෑලි විසි කරන ළමයිනුත් තරුණයි. ඉතින් තරුණ හිතේ ආදරයක් සමාට ඇති වෙන්නත් පුළුවන්නේ. ඉතින් පැලලි වැට වහගෙන ගියාට හිත වහගන්න බෑ නේද කියන එකක් මට හිතුණා. මට ඊට පස්සේ යන්න උනේ පොතුවිල් නගරයට. පොතුවිල් නගරේ මම දැක්කා මේ ඒ මුස්ලිම් සංස්කෘතිය ඊටාම හොඳින් ක්‍රියාත්මක කරන තැනක් විදිහට. දවල් 12ට වාංගු කියන එහෙම පල්ලි ඊට පස්සේ තරුණියෝ එනවා මූණෙත් මැල තූණ්ඩි රටා තියාගෙන ඒවා ඊට පස්සේ මොට්ටැක්කිලකින් වහගන්නවා. ඉතින් මට මේ සංස්කෘතියට ඉබේ බලන්න හරි ආසාවක් හිතුණා. මගේ මුස්ලිම් සහෝදරවරු මිත්‍රයෝ මට උදව් කරා මේ ගීතෙට. මම අවුරුදු දෙකක් විතර මගේ දින පොතේ මේ හා සම්බන්ධ විස්තර එකතු කරගත්තා. තව ගීත හතරක් පහක් ලියන්න විස්තර ඒ දින පොතේ තිබුණා. ඉතින් කොහොම හරි අවසානයේ මට ඕන උනේ ප්‍රේම ගීතයක් ලියන්න නෙවෙයි. පාතිමා කියන චරිතය යොදාගෙන මේ සිංහල තරුණයෙක් කොහොමද මේ අසල්වැසි සහෝදරයාගේ සංස්කෘතිය දකින්න කියන එක අපේ පාඩකයන්ට අපේ ශ්‍රාවකයන්ට දෙන්නයි මට ඕන උනේ. පාර සෝන්ඩිය රටා ඇඳි අතේ කැකුළු හිතේ මොටක් කිලිතිරින් වැටි රටා වැල පිටේ මුතු කඩි තිරුවංග එළියට අත වනසා රාමලාන් සඳ බලන්න එන්න කාතිමා රාමලාන් සඳ බලන්න එන්න කාතිමා යන මද හිත දුරකඩ තියලා හිතරේ ගෙට යන මද හිත දුරකඩ තියලා මර තෝණ්ඩිය රටා ඇඳි අතේ කැකුළු හිතේ මුට්ටැකිලි තිරින් මැසි රටාවල පිටේ මූකුඩි තිරුවංග එළියට අත වඳනා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා රාමනාන් සඳ බලන්න එන්න පාතිමා සටහන් මතලා මුන්දානිය කෙලෙසුනා උඹගේ සිර කරලා පාට කාට සමනලියන් ඇලලි වැටින් දකිනා ඊන වදන හිත් ගොමුවේ සඳුළු මලක් පිටුනා ඊන වදන හිත් ගොමුවේ සඳුළු මලක් පිටුනා මර තුඹිය රටා ඇඳි අතේ කැකුළු හිතේ දැක්කිලි තිරෙන් නැති කතාවල සිටින මුතු කෝඩි තිරුවංග එළියට රත් වනනා රාමලාන් සඳ බලන්න එන්න කාතිමා රාමලාන් සඳ බලන්න එන්න කාතිමා රාමලාන්